නමුත් දන්නවා දැන් සිද්ධ වෙන්නේ සති ආලෝකය යටතේ. ඒ සිද්ධ වෙන යාන්ත්‍රණේ පේනවා. එහෙම නැත්නම් ඒක දකින්න සම්මාදිට්ඨිය පුළුල් වෙන්න පටන් අර ගන්නවා. ඉස්සර අපි මෙව සමහරක් මං කරගත්ත වැරදි කියලා ලැජ්ජායලා පැසර දානවා. එහෙම නැත්නම් මේවා අත්ති කිලමතාණ යෝගය කියලා එන්නේ ඉස්සලම දුරුවන් කරන්න හදනවා. ඒ හැම දෙයකින්ම වෙන්නේ දෘෂ්ටිය පටු වෙනවා, මිච්ඡාදිටි බවටපත් වෙනවා, සිද්ධිය පරාසය දැක ගන්න බැරි වෙනවා. ඒක නිසා සරුවච්චන් වහන්සේගේ විග්‍රහය මේ මඤ්ඤණා නොකර සිටීම, ප්‍රපංච නොකර සිටීම කියන එක මේ උපාදාන මට්ටමේ විස්තර කළාට ඒක ඇත්තටම විපස්සනා ප්‍රයත්නයක් පමණයි. ඒතෙන්ට එන්නේ ඉස්සල්ලා සීලේ මාර්ගයෙන් සමාධිය මාර්ගයෙන් ගොරෝසු කෙලෙස් අයින් කරපු කෙනාට පමණයි මේක මේ සිද්ධිය දැක් ගන්න පුළුවන් වෙන්නේ. මේ සිටිය දකින්න වෙලාවට වෙනකොට මේක දැක්කයි කියන්නම් බෑ. නමුත් ඒක පිළිබඳව චින්තාමේ වශයෙන් අවබෝධ කරත් එයා තාම සීලයේ පරිතද කරගෙන නැත්නම් එයා සමාධිය පිළිබඳව අධිකාරී ශක්තියක් නැත්නම් මේ කිසි දෙයක බුද්ධියක් ලැබෙන්නේ මේ කිසි දෙයක තමන්ට වතවාසිය ගන්න බෑ. ඒ මොකද මේ කතා කරන්නේ ඔය සීලෙන් දුරවන් කරන පරිඋත් ทาน කියලා කියන්නේ නෙවෙයි. ඒ ඒ ලෙඩේ වෙන එකක් ඒ වෙන බේත් වර්ගයක් තියෙනවා ඒකට. ඒකට කියනවා පරිඋත් ทาน වෙනවා කියලා උල්ලංඝනය වුණයි කියලා ඒ උල්ලංඝනය නැත කරන්න මේ ප්‍රපංචකරණේ හරහ කරන්න බෑ.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 අපිට සමූහයක් වශයෙන් මෙතෙන්ට යන්න බෑ. එක්කෙනෙකුට පුළුවන්. Tamanට අවශ්‍ය වෙලාවට ඒ මේරීම ආවට පස්සේ එනතෙන් පදම ආවට පස්සේ ඒකලස ආවට පස්සේ අපි මෙතෙක්ට එනකන් අපි තේරවාදය හරහා ඔසෝලා තිබ්බා. මෙතනින් එහාට යන්න නම් මේ තේරවාදයේ නිට්ටයයි සුඛයි සුබයි කියලා අරගෙන කරන්න බෑ. මේක ප්‍රපංචයක්ද දන්නේ මේකත් මඤ්ඤණාවක්ද දන්නේ මේක අරහත් මේ අනුසේ ධර්ම ඇති වෙනවද දැන්නේ කියලා ඒක දිහා ඒ යෝනිසමනසිකාරයෙන් බලනවට තේරවාදී ආචාර්යවරු කැමති නැහැ. එයා කියන්නේ ඒක ගෞරව සම්ප්‍රයුක්ත පැත්තක තියන්න ඕනේ ඒක විවේචනය කරන්න එපයි කියලා. බුදුරජාණන්සේම කිසියම් තැනක එහෙම ආර්ය පරිශෙන් ලක්කර නොයිතු දේවල් ඉදිරිපත් කළා නෑ. මේකට හේතුව මොකද්ද කියන තාම කියන්න බෑ මෙච්චර ලස්සනට ගෙනාපු ස්වර්ණමයුගයක් තිබුණු ශ්‍රී ලංකාව වගේ තැනක මේවා ඒ තරම්ම මෙන්න මේ හාමුදුරුවෝ කියලා ඇඟිලි දික් කරලා නිවන් දකපු නැති හාමුදුරුවෝ කෙනෙක් පෙන්වන්න බැරි යුගයක් අපේ තිබිලා තියෙනවා. ගමක් ගමක් ගානේ තිබිලා තියෙන ඒ අම්බලමක නැත්නම් ඒ ආසන ශාලාවක උදේ කැඳහිල්ලානේ ගිහිල්ලා දවල් දාන වෙනකන් එතන සමාජලට සංගය වැඩ ඉන්නවා.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 ඒ නිසා මේ මඤ්ඤණා ගැන විස්තර සහිතව තියෙන තබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය නැත්නම් මූලපරියාය සූත්‍රය ඒකට අටුවාචාරින් වහන්සේලා බව බයයි අට කතාවක් දෙන්න. ඒකේ අන්තිමට සරුවච්චන් වහන්සේ සූත්‍රය දේශනා කරාමත් ඒ අහපු සංගය අකමැති උනායි කියලා ලියලා තියෙනවා. ඒ සූත්‍ර දෙකක් තියෙනවා.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 එහෙම නැත්නම් අපි මේවා ගැන හිතන්නලා තියෙන වෙන තාලෙකට. මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව. ඒ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව තියෙන තාක්කල් වරදොල තේරුම් ගන්න තාක්කල් අපිට අපටිපත්‍ය අවිද්‍යාවට උගන්නන්න ගියත් ඒක ගන්නෙම නුහුරට මොකද අපි වැරදි දෙයක් හරි දේ විදියට අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒක අයින් කරන්න නැතුව හරි දේ දාන්න බෑ.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 ඇත්තටම කරන්න දන්නේ මේ මේ ලෝකේ තියෙන මේ සාමාන්‍යයෙන් ඉදියාප්පයක් දෙකක් පූජා කරලා දිවි ලෝකේ තියෙන විශාල වටන සම්පත්තියක් බලාපොරොත්තු වෙන කෑදරකම කඩිය තියෙනවා. ඕක කිව්වට පස්සේ හෙට උදේ ඉදියාප්පෙත් නැති වෙයි දන්නේ. ඒක නිසා මෙව්වා මම ඒකයි කියන්නේ මෙව්වා ටිකක් පරිස්සමෙන් කියන්න ඕන.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 එයාට වේදනාවක් නැහැ. ඒක නෙවෙයි මෙතන කතා කරන්නේ. ඒ වේදනාව පහළ වෙනකොටම ඒ වේදනාව විශේෂයි අපේ ඇතිවෙන ප්‍රතික්‍රියාව නැත්තම් අපි ඒකට දක්වන ආකල්ප බොහොම ශීක්‍රයෙන් වෙනස් වෙන දෙයක්. අන්නේ ඒක දිහා යහ කල්පනාවෙන් බැලුවොත් අපි වේදනාව නැති කරන එක නෙවෙයි කරන්නේ වේදනාව ප්‍රයෝජනයට අවශ්‍ය ප්‍රමාණය ධාන අඩුවෙන් කරන්න යන්නත් එපා වැඩියෙන් කරන්න යන්නත් එපා ඕකටත් මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන සම්මාදිට්ඨිය කියලා කියන යොන්සමතිකාර කියලා කියන වේදනාවක් නැති කිරීම නෙමෙයි කරන්න තියෙන්නේ ඒ යම් වේදනාවක් සඳහා යම් බින්දනයක් සඳහා අපි කටයුතු කරනවා නම් ඒකට ප්‍රයෝජනෙ සලකලා කරන්න.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 ඉතින් මේක හොඳට මෙයාගේ හිතට වැදුනා. ගිහිල්ලා බුදුරජාණන් කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ ධර්මය ඇහුවා හරිනම් මේ තියෙන තණ්හාවල් අතාරින්න අබිනිෂ්ක්‍මණය කරන්න වෙනවා. නික්මීම අවශ්‍යයි කියලා. ඒ බුද්ධ ජනසේ පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ මම කැමති නික්මෙන්න. ඒ කියනවා බුද්ධ ජනසේ කියනවා උඹ තාම අම්මා තාත්තයාට දෙන්නේ අම්මා තාත්තගේ අවසරය ඕනේ. ඉතින් මේ කුමාරයා ගිහිල්ලා අම්මට තාත්තට කියනවා මෙන්න මෙහෙම හම්බෙන් වගේ බණක් අහන්න හම්බුණා. බුදු යනසේ මෙහෙම දෙයක් කතා කරනවා. ඒ නිසා මට හිතෙනවා වහාම මේ ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඒකට අම්මයි තාත්තයි කියනවා පුතේ උඹ පිස්සු කතා කරනවාද? අපේ પરම්පරා දෙකේම අම්මගේ පැත්තෙන් හත් පුතු પરම්පරා තාත්තගේ පැත්තෙන් හත් පුතු પરම්පරා මෙච්චරක් වස්තුව තියෙනවා.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 ඉතින් අම්මලා තාත්තේ ඔය කොල්ලක මොනවාරි පටලවාගෙන තියෙන්නේ ඔය කියයි නැගිටියි කියලා මේක දවසක් නොකා ඉන්නවා. හ්ම්ම්. දැන් දවසක් නොකා ඉන්නවා. හ්ම්ම්. හෙල්ලෙන්නේ පස්සේ අම්මයි තාත්තයි ගිහිල්ලා ඔක්කොම යාළුවන්ට කතා කරලා අනේ දරුවෝ උඹලත් එක්ක එකට ඇදිච්ච එක උඹලා කියන්නේ යනවා. මේ මනසට කියලා දීපන්කෝ මේ ඉඳලා ගිහිතප විඳින්න කියලා මෙච්චර තියෙනවා මේ භාර්යාව පස් දෙනෙක් ඉන්නවා මෙච්චර වස්තු තියෙනවා. ඉතින් යාළුවෝ ඇවිල්ලා මෙයාට নানা ආකාරයෙන් ඉදිරිපත් කරනවා. මෙයා කිසිම දෙයකට කනක් ඇහිච්ච ගතියක් පෙන්වන්නේ නැහැ. යාළුව ආපු බවක් දැක්ක බවක් පෙන්වන්නේ නැහැ. ඉන්නවා ඊට පස්සේ යාළුව කියනවා "අම්මේ දැන් මේ විදියට ගියොත් මේ යක්ෂයා මෙතනම මැරෙනවා." එහෙම නෙවෙයි. අපි මෙයාගේ කැමැත්ත දීලා මෙයාට කරන දෙයට කැමැත්ත දෙමු ලනුවක් දෙනවා විදියට පැවිදි වුණාට පස්සේ උපවැදි කරගනිමු. සිවුරු අරවගනිමු. ඊට පස්සේ අම්මලා තාත්තලා කැමැත්තෙන් නෙවෙයි පස්සේ දෙනවා.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 ඒ කියන්නේ උභාන්තේ සඳහා යම් මම ගිහිගෙන් ඒක ඉක්ම වෙලා යම් ධර්ම කොටාශයක් බලාපොරොත්තු වුණාද මනාලක ගිහිගෙන් ඉක්මන කුල පුත්‍රයෙක් විසින් ලබාගත යුතු ඒ දේ මම ලබාගත් උභාන්තේට පින් සිද්ධ වේවා කියලා වැඳලා පින්නපාත යනවා. යනකොට යන්නේ මේ නෑ ඒ කුමාරයා එන්නේ ඇවිල්ලා නතර වෙන්නේ රජ්ජුරුවන්ගේ උයනේ.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 එක්ක හතර කේන්දරේ පාළු වෙන්න එපායි. නැත්තම් අන්තිම දුප්පත්කම මේ පාත්‍රයට ගියක් අර හම්බ වෙන එක හිතන්න එපායි. දැන් ඔබතුමාට මොකක්වත් නැහැ නේ. රජුරෝ අස්සන්න කියනවා ගිහි ගියා තැරන්ට උඟ දිනේ කරන කාරණා. ඉතින් මම දන්නව එකක්වත් නැහැ කියලා. ඊට පස්සේ මේ කුමාරයා කියනවා මේ කාමය කියන එක හැම වෙලාවෙම උපනීයති ලෝකෝ Taman ඉස්සරහට තල්ලු කරනවා අද්දෝ ඒක එකින් එකට මාරු වෙයි මාරු වෙයි දුවන දෙයක් තියෙන්නේ කිසියම් තෘප්තිකර භාවයක් එන්නේ නැහැ කිය. නැත්තම් මිනිහා හැම වෙලාවෙම උනන්දු කරන ගතියක් තියෙනවා. ඉතින් රජු රෝ කියනවා ඉතින් මමත් රජ කෙනෙක් නේ. උඹ ඔය කියන ගාය මට නෑනේ, උණ මට නෑනේ. ඒක කුමාරයා කියන හොඳයි ඔබතුමාගේ මේ රාජ්‍ය ළඟ කවුරු හරි කිව්වොත් එහෙම අසවල් රාජ්‍ය දුර්වලයි.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 මේ මගේ හොටු පිටක පෙරනවා උඹ හොටු පියපන් උඹ උඹේ නහයෙන් පියපන් කියලා. උණක් හදිච්ච වෙලාව උඹ ඇති වෙන්න කාලා මං වෙනුවෙන් ශක්තිය මට දීපන්. මට පිපාසාවක් තියෙනවා වතුටි අබිබම් මං වෙනුවෙන්. ඒ නිසා ඔබ රජකම් ඔක්කොම හරි ඒ ජරාවටපත් වෙනකොට මරණයටපත් වෙනකොට ඒකක්වත් උඹට අයිති නෑ. මිදිරි තාම ලස්සනට උපනීයති ලෝකෝ අද්දුවෝ. මේ ලෝකේ හැම වෙලාවෙම අතෘප්තිකර භාවයෙන් අපිට ඒක පේන්නේ නව නිර්මාණ ශිල්පය කියලා. අපිට පේන්නේ ඒක ප්‍රගතිශීලීත්වය කියලා. හිත අභිවෘද්ධිය කැමැති ගතිය කියලා. නමුත් මේක යන්ත්‍රයේ තියෙන තණ්හාවේ බව මේකෙන් කරන්නේ බාහිරයට හිත යොදන බව.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 නමුත් ඒ ලඩුවගේ ලිංගික ජීවිතය කියලා කියන්නේ ඒ දරුවා අර වගේම තණ්හා මොහුකුරා ගිහිල්ලා කාගත් පාලනයක් කරදට අකමැති වෙන වෙලාවක් එනවා. ඒතිෙදි දෙමාපියෝ මට්ටම පැනලා ගිහිල්ලා අර දරුවා අජෝසනය කරනවා. මෙයා මගේ මෙයාට හුතුබ සිද්ධිය බලන්න ඕනේ මම. ඉතින් මේ දරුවගේ ඒක සඳහා එහෙමම කැමැත්තක් ඇති වෙයි කියලා කියන්න බෑ.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 ඉතින් ඒක අපිට පේන තියෙන්නේ මත්පැන් බීලා හෝ ස්ත්‍රී දූතණයෙන් හෝ අකු දුස් මේ කෙලවර ගිහිල්ලා එකක් නෙවෙයි. හැබැයි එකම තමයි. මේ දේ නැතුව මනසට නව නව නිර්මාණ කරන්න බෑ. මේ අජෝසනය කෙරුවට පස්සේ කවුරු රැවිලා ඒකට සාධාරණීකරණය කියන්න ගත්තොත් මසුරුකම පහළ වෙනවා.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 ඉතින් මේ විප්ලව කරන නිසාම මෙයාට දන්න දාන සත්ත්ව දාන කරන්න වෙනවා, දඬුවම් කරන්න වෙනවා, ආයුධ අතර ගන්න වෙනවා. ඊට පස්සේ කලා විගහ විවාද ඇති වෙන්න පටන් ගන්නවා. අරකයි මේක අතර පන්ති ભેදේ, ආගම් ભેද, নানা ප්‍රකාර කලහ විග්‍රහ කරන එකට එක කියා ගැනීම විවාද ඇති වෙනවා.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 එහෙම නැත්නම් අතීතට අනාගතයට මේකේ බලපෑමක් තියනවාද මේක ලියලා බුද්ධියට අසංකරුවේ නැත්තම් හරියන්නේ නැහැ නේද කියලා අර තමන්ගේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ලැබෙන කියන කාම තණ්හාව ඉක්මවලා විශේෂයෙන්ම හරිය කෙනාට මේ භව තණ්හාවක් හට ගන්නවා මේක අන් අයටත් අන්තැන් වලටත් හෙටටත් අද ඊයටත් දිගටම පවතින ක්‍රමයකට තියෙන මේක ඉතිරි පැතිරි යනවා.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 මේ ලෝකෙන් පිට වෙලා යන වෙලාවේ අරිඹුවක් තරම් මොන්නම දෙයක් ගෙනියන්න බෑ. මේ ගැන වැඩි කරන්න කරන්න වෙන්නේ මොකද්ද? එහා පැත්තේ තියෙන බංකොලොත් භාවය තමයි. මේ ජීවිතයේ මේ Tamange සතිය පිහිටව ගැනීමක් පණක් පහවණක් නොකර මේ වස්තු සම්පාදනය සඳහා මේ ගත කරන ජීවිතයේදී වෙන්නේ මරණයට හිතන්නත් බයයි මරණය එහා පැත්තට යනකොට ඔළුව පල්ලෙහාට දාලා කකුල් උඩට වැටිලා හෙලකින් පල්ලට ඇදගෙන වැටෙනවා වගේ නොදන්නා ශේෂ්ත්‍රයකට තමන් වැටෙනවා.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 ඒ බව අපිට ඒ වස්තුවේ ඉන්නකන් ඒකේ ඉන්න කෙනාට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඌනෝ ලෝකෝ අතිත්‍යෝ තානා තණ්හා දාසෝ. මේක හැමදාම ඉන්නකනුත් මදි, මරණ වේලාවටත් මදි, මැරිලත් නැහැ කවුරුවක්වත් සියලු දෙනාම ඌනව තව පොඩ්ඩක් තිබුණොත් හොඳයි කියලා අතෘප්ති කරව.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 නමුත් අපි ගිහිගේ අතහැරපු දවසේ ඒක සීල සමාධි ප්‍රඥා කියලායි කඩන්නේ. සීලේ අරකම තමයි භාවනාව සමාධි ප්‍රඥා කියලා දෙකට කඩනවා. අපි යම් ප්‍රමාණයක් දීලා දානවා. ඒ දීලා දෙමීම අපි කියනවා පරිඋත්ථාන කෙලෙස් මේ අචක්කෝ කරන අන්ධ කරන නීවරණ ගෙවන් දානවා ගෙවන් කරනවා.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 මේ ප්‍රපංච එළියට එන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයට පේන්න තියෙන්නේ නිකන් තුවාලයකින් සරව එළියට එන්න වගේ ගොජේ එන්න පටන් ගන්නවා. අන්නේ ගොජේ එන්න පටන් ගන්න වෙලාවේදී යෝගාවචරය මේ භාවනා කරපු නිසා මට නොතිබිච්ච දුකක් ආවා කියලා කියනවනම් ඒකට කියනවා මිච්ඡා දිට්ඨිය කියලා.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 ඒක නිසා ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ਸਰවචන් සඳහන් කළ තිනවා ඇස් දෙක වහගෙන සිටීමෙන් හෝ රූප නොබල සිටීමෙන් නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. කන් දෙක වහගෙන සිටීමෙන් හෝ කනට සද්ද නැහැම නෙවෙයි. රූප දැකලා ඒ රූපය දැක්කට රූපයට මත් වෙන්නේ නැතුව රූපේ ඇති කරගෙන යාන්ත්‍රණය දකින්නම් දැකීම දැකීම මට්ටමින් නතර කරන්න ඕන.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 ඒක නිසා යම් වෙලාවක මෙවැනි පුහුණුවක් ඇති කෙනෙක් නැත්නම් එවැනි ඉක්මීමක් ඇති කෙනෙකුට මේ දිත්තේ දිත්ත මත්තන් කියන එක හෝ දකින රූපය පිළිබඳව අභිවදනය කරන්නේ අභිනන්දනය කරන්නේ අජෝසනය කරන්නේ මේ තණ්හාවගේම උපනායන ගතියක් නිසායි කියලා තේරුම් යන්න පර්යංකේක ඇද්දක වහගෙන ආනාපානම කරන්න ඕනකමකුත් නැහැ ඒක සක්මන කියලා දෙයක්වත් නැහැ.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 සැප වැඩි වුණොත් බොහොම පටු කල්පනාවලට යනවා. දුක වැඩි වුණොත් පිළීම වැඩි වෙනවා. සැප දුක දෙක තඩමාරු වෙන වෙලාවෙ ඉතින් අපි කියනවා ඒ හිස්පහසුවක් දෙන්නේ නැහැ කියලා. නමුත් මේකට කියන්නේ මේ මඟුල් සක්වල කියලා මනුස්ස ලෝකෙට මොකද ඒකේ සැප දුක තියෙන නිසා මනුස්සයාට ඒක යම් ප්‍රමාණයකට පරිශ්‍රයට ලක් කර ගන්න පුළුවන්. ඒ නිසාම මනුස්ස ජීවිතය ලැබීමම වාග්ය සම්පන්න තක්ෂණ සම්පත්තියක් කියලා කියනවා. නමුත් මේ ආගමම වරද්දොලා ගත්තොත් අත්තකිලමතානියෝ කාමසුකල්ලිකානියෝග කියන මේ දෙකට වැටුනොත් තමන්ම තමන් කාලකන්ණියෙක් කියලා දෘෂ්ටි ගන්නවා. එහෙම නැත්නම් තමන්ට තමන් වදදී ගන්නවා මේ තෘෂ්ණාව නැති කරගන්න මේ වස්තුත් එක්ක හැප්පෙනවා.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 පරණ අමුව පහ දෙනෙක් ඉන්නවලු එතන. පුරාණ දූතිකාවේදී අම්මා කියනවලු නැන්දම්මනේ නැන්දම කියනවා අද කුමාරයා එනවා කුමාරයට යම් ආකාරයකින් ඇඳගෙන හිටියොත් ප්‍රියමනාප වෙනවද ඒ ආකාරයට ඇඳගෙන ඉන්නේ කියලා. ඉතින් මේ පස් දෙනත් ඒ ඒ ආකාරවලට ඇවිල්ලිවලා ඒ ඒ නර නාටකම් පෙන්නනවා. රටපාල කුමාර නංගි කියලා කතා කරනවා. ආ අර ගොල්ලන්ට කලන්තය හැදිලා වැටෙනවා. මේ තමන්ගේ භාර්යාවට නංගි කියලා කතා කරපුවාම. ඒ ක්‍රමයට තමයි ඒ ගෑණිගේ ලස්සන බැලුවට ඒකේ ප්‍රශ්නයක් නැහැ. එන්න පෙන්නන නරනාටකන් ටික බැලුවට කමන්නේ ඒ රසමසවුල කාපන්. හැබැයි උගුල ගස ගන්න එපා.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 ඉල්ලගෙන ගන්න පරිප්පුවක් තියෙන මෙතන. ඒ නිසා කාටවත් දොස් කියන්න බෑ. ගොඩාක් දුක් විඳින එක විඳින කෙනා ගොඩාක් දුක් කිගලගෙන තියෙනවා. ඒක නිසා ලද දේෙන් සතුට වෙනවයි කියන මිනිස්සයා Tamanට ආවේනික දුක විඳිනවා. හැබැයි යා දන්නව හොඳටම මේ ඉල්ලගෙන කණ එකක් නෙවෙයි.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 ඒ වගේම කෙලස් කැපීමක් සිදු වෙනවා. ඒ වගේම ප්‍රතිපදාව ඉදිරියට යamak සිදු වෙනවා. ඉතින් කාටවත් කියන්න පුළුවන්ද මට මේ වර්තමානයේ පැමිණීමට බාධා කරන බාධාවක් ලෝකේ තියෙනයි කියලා? ඇත්තේම නැහැ. ඒක වෙනද නොදැනීම විතරයි අපිට තියෙන්නේ. ඒක නිසා අපි ඉස්සලා මේ වගේ දරකට වෙන් කරලා උත්සාහ කරලා අන්තිමට යදාගෙන ගන්න ගියාම සත්‍යපට්ඨාන සූත්‍රයේ සර්වචනන්දේ යනකොට එනකොට කනකොට බොනකොට හැම තැනම මේ සති මාත්‍රාව දිනනවා නම් මම බණ කියනකොට හුඟක් කියලා අරගෙන ඕක නිවන කියලා ගන්න ඉවරයි.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 කවුරු හිතනවා මේ දනු සම්භාරය හරහා මේකට යන්නේ කියලා එයා මේ හතරවෙනි ආර්ය සත්‍ය දාන්න හදනවා තුන්වෙනි ආර්ය සත්‍යයට ඉතරයි. තුන්වෙනි හරි සති කියන්නේ Nirodhe දැක්කට පස්සේ තමයි Nirodha මාර්ගේ තේරෙන්නේ. Nirodha මාර්ගේ දැක්කට පස්සේ Nirodhe හම්බ වෙනවා කියන එක තමයි ලෝක විද්‍යාවල අධ්‍යාපනය උගන්වන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ උඹ Nirodhe දැකපන් දැක්කට පස්සේ Nirodha මාර්ගය. ඉතින් ඒ Nirodhe දැකීමේ ස්ථාන 16ක් මේ සූත්‍රයේදී සරුවත් මේ අපේ සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. අපි අද ඉදිරිපත් කරගත්තේ මේ තෘෂ්ණාව සම්බන්ධ කොටස. මේ සම්බන්ධයෙන් මේ වගේ පිළිසක හුඟක් වැඩ දැනට ඉවරයි.